නොරිකෝ පිළිබඳ කිසිවක් හිදොජි මා සමග දෙඩුවේ නැත. ඔහු පෙර පුරුදු මිතුරු විලාසයේම මා කෙරෙහි පෑවේය. එහෙත් ඔහු මෙසේ හැසිරුණේ අමුතු උත්සාහයකින් දැයි මට නොඑක්වර කල්පනා වුනිමි. මම ඔහුගේ මුහුණ දෙස ඕනෑකමින් බැලිමි. පෙර වූ ප්‍රකෘති ගතයෙන් නොව සිතා මතා වෑයමින් ආරූඪ කරගත් මිත්‍ර ලීලාවකින් හා ආචාරශීලීකමකින් ඔහු මා කෙරෙහි කටයුතු කිරීමට තැත් කළේය. නොරිකෝ පිළිබඳව ඔහු සමග නොදඩා මොමකෝ සමග පමණක් දෙදීමෙන් මා කලේ වරදක් යයි මට හැඟුණි. එහෙත් හිදොජි මා කෙරෙහි අමනාප වී සිටිතැයි තරයේ ඇදහිීමට සාධක නැති බව කල්යාමේදී මට පෙනුනි. වෙනසකට තිබුණේ හිදොජි සහ චියකෝ වෙනදා මෙන් කෑම කෑමෙන් පසු මා සමග කතා කරමින් නොසිට කලින්ම සිය කාමරයට වැඩීමය. ලොරිකෝ කලින් පැමිණි දාට මම ඇය සමග කතා කරමින් පැයක් හමාරක් කෑම කන කාමරෙහි නතර වෙමි. මාගේ විභාගෙත් ළඟයි පාඩම් කරන්න තියෙනවා හිදජි කීවේය. තමාගේ අලුත් ගති පැවතුම් වලට හේතුවක් දැක්වීම ඔහුගේ අරමුණ විය. චියකෝ සමගද වැඩිපුර කතා කිරීමට මට පෙරමෙන් ඉඩ නොලැබුණි. වෙනදා වාගේ ඈසිරිතක් වශයෙන් මා සමග උදේට බත් කෑමට වාඩි වූයේ නැත. මා කෑමට යන විට ඈසිය කාමරය තුලට වැදී රේඩියෝව දමාගෙන සිටී. ඇය එළියට ආවේ යුකිකෝ-චන් මට කරදර කරන බව දැනුනොත් පමණි. මා උදේට කෑවේ බිත්තරයක් හා කර කරපු පාන්‍ය. ඈ මා සඳහා බිත්තරයක් බැද මේසේ මත තබා වසයි. මම පාන් කර කරගෙන පසුව තේවත් කරගෙන බොමි. හිදොජීසන් මොකද කියන්නේ අපේ කටයුත්තගෙන? චියකෝ සමග කතා කිරීමට අවස්ථාවක් ලැබුණු දිනයක මම ඇසිනි. එයා විරුද්ධද? නෑ හිදොජීසන් විරුද්ධ නෑ. නොරිකෝසන් තීරණයක් ගත්තොත් එයා මුකුත් කියන එකක් නෑ. ඈ පිළිතුරු වශයෙන් කීවාය. දෙවෙන්දරාසන් කතා කරොත් නරකද හිදොජීසන් එක්ක? මා කවදා නමුත් ඔහු සමග කතා කළ යුතු බව මටද දැනුනි. එහෙත් මා කුමක් කියන්ටද? කිසිම තීරණයකට නොපැමිණ ඔහු සමග කතා කළ නොහැකිය. මා ඔහු සමග කතා කළොත් අනාගත වැඩපිළිවෙලක් ගැන පැහැදිලිව කිය යුතුය. නොරිකෝ ඒ පිළිබඳව කිසිවක් නොකියයි. මාද ඇයගෙන් අසන්නේ නැත. අනාගතය ගැන සඳහන් කරන්නට වූ සෑම අවස්ථාවකදීම අප දෙදෙනා කනස්සල්ලටපත් වෙමු. මගේ සිතට බොහෝ කලකට පසු පිවිසී තිබුණු සංසුන් ගතිය රැක ගන්නට මම වෑයම් කළෙමි. සුවල්ප දවසක්වත් මට මෙසේ විසිය හැකි නම් මට කිසියම් වැඩක් කළ හැකිය. මා මෙතෙක් අපතේ යවූ කාලය ගැන මම පසුතැවිලි වීමි. මම අනාගතයට ඉබේම සකස් වෙන්නට ඉඩදී වැඩ කරන්නට පටන් ගත්ෙමි. සිතුවම් ඇඳීමට මා නැවත උනන්දු වූයේ හිරොකාවා නම් චිත්‍රකරුවා ಭಾರತයේ සංචාරයක ගොස් පැමිණි විට පැවැත් වූ ප්‍රදර්ශනයක් බලන්නට යෑමෙන්ය. ඔහු කැටයම් චිත්‍ර සඳහා ಭಾರತೀಯ ශෛලියත් ಭಾರತೀය මාතෘකාද පාවිච්චි කරන්නට පටන්ගෙන තිබුණි. ප්‍රදර්ශනයේදී ඔහු මට හමු විය. ಭಾರತයේ පිළිබඳ ඔහුගේ උද්‍යෝගය නිසාද ජපානයේ පිළිබඳව මාගේ උනන්දුව නිසාද අප දෙදෙනා ඉක්මනින්ම කුළු පහ වීමු. ඔහු මා විසින් අඳින ලද සමහර සිතුවම් දැක ඒවා ගැන සතුටු විය. අප දෙදෙනා එකතු වී ප්‍රදර්ශනයක් පිළියෙල කළෙමු. චූවෝ කෝරොන් මන්දිරයේ පවත්වන ලද මේ ප්‍රදර්ශනය ගැන පහත දැක්වෙන විවේචනය අශෙහි සිම්බුන් පුවත්පතෙහි පළවිය. හිරොකාවා හා දෙවොන්දරා යන චිත්‍රකරුවන් විසින් අදින ලද උකියෝචී සිතුවම් වල ප්‍රදර්ශනයේ කලා රසිකයන් උනන්දු කරවන සුළුය. එකම මාධ්‍ය පාවිච්චි කරන මේ කලාකරුවන් දෙදෙනාගේ ශෛලිය එකිනෙකට වෙනස්ය. තෙමසකට පමණ පෙර පවත්වන ලද ප්‍රදර්ශනයකදී හිරොකාවා කෙරෙහි ಭಾರತೀಯ චිත්‍ර කලාව බලපා තිබුණු සැටි පැහැදිලිව පෙනුනි. එහෙත් උකියෝ ඒ කලාව පෝෂණය කිරීමට ශක්තියක් ඇති සිතුවම් මෙහි නැතයි සිතමි. ඔහුගේ හොඳම කෘති මෝගල් චිත්‍රවලට සමානය. දෙවෙන්දොරාගේ සිතුවම් කෙරෙහි මම පැහැදුණෙමි. ಭಾರತೀಯ සිත්තරකු මේ මාධ්‍යෙන් මේ තරම් දක්ෂ ලෙස අඳින්නට වීම සතුටට කරුණකි. ඔහුගේ ඊටාම හොඳම නිර්මාණ තනි කළු රේඛාවලින් අඳින ලද චිත්‍රයයි මම සිතමි. සාමාන්‍යයෙන් උකියෝයේ චිත්‍රවල නැති විදිහේ කොමලත්වයක් ඔහුගේ රේඛාවල තිබේ. එහෙත් ඔහු විස්තර අඳින්නේ රේඛාවලිනි. ඔහු වර්ණ පාවිච්චි කර තිබෙන චිත්‍රවල වර්ණ අවශ්‍යදයි සිටේ. දෙවන්දරාගේ කෘති සිහි කරවන්නේ වර්ණ චිත්‍ර සම්ප්‍රදායට පෙර වූ නොයන් බූ කියන් බූ ආදී සිත්තරුවන්ගේ ශෛලියය. මේ විස්තරය මම පරිවර්තනය කොට ලක්දිව පුවත්පත්වලට යවමි. කවදා නමුත් වැඩි කාලයක් යාමට පෙර මා සියරට බලා පිටත් විය යුතුය. ප්‍රචාරක චිත්‍ර ඇඳීමට උවද මට රස්සාවක් ලබාගත හැකි නම් මැනවයි මට සිතුනි. ජපානයේ වාසය කිරීමට මට ලැබුණු අවසර පත්‍රයේද තව දෙතුන් මාසකින් අවලංගු වේ. මම ඒ දෙවරක් අලුත් කරවා ගතිමි. තව වරක් අලුත් කරවා ගැනීමට මට හැකි වේදයි සැකසහිතය. ඉඳ හිට මම නොරිකෝ පිටදී හමු වීමි. එසේ හමු වූ බවක් gedara ඇත්තන්ට ඇඟවීමට ඈ මැලි වූ හේයින් අප ආපසු ආවේද වෙන වෙනමය. ඇගේ කාර්යාලයේ කලින් වැසූ දිනවල අපි සිනමා හලකට ගියමු. නැතහොත් තේපැන් ශාලාවකට ගොස් කතා කරමින් පැයක් හමාරක් ගත කළෙමු. ගිය අවුරුද්දේදී වැයූ ගීමය ඒ වාගේ තවමත් වැයමින් තිබුණේ. මම අතීතයේ සිහි කරමින් වර්තමානයේ සුවය වින්දෙමි. ඈ ඇතැම් විටක කිව් දේ මේ සුවයට බාධාවක් මෙන් විය. චියකෝසන් ඊයේ උදේ ඇහුවා අපි තීරණයකට පැමුණුණාද කියලා. මම මදක් කැළඹුණෙමි. කිසිවක් නිශ්චය නොකිරීමෙන් මා ඔවුන් කෙරෙහි කරන්නේ වරදක් බව මට සිහිවිය. ඉතින් මොකද කීවේ? මොනවද ඉතින් කියන්නේ? දෙවෙන්දර ආසන් පිළිවෙලක් කළොත් මම එනවා. ඒ බව කිව්වාද චියකෝසන්ට නෑ මම කිව්වා අපි මොකුත් තීරණයක් ගත්තේ නෑ කියලා. ඇතම් ඉරිදා දවසක හිදජිහා චිව්කෝ ළමයත් රැගෙන නෑදෑයින් බලන්නට යති. එවැනි දිනවල නොරිකෝ මා ළඟ වාඩි වී මා සිතුවම් මඳුළු බලාගෙන සිටී. ඈ මාගේ ඇඳුම් සෝදා කාමරය සුද්ධ කොට දවල් ආහාර පිසදෙයි. ඔකුසාවා මතක් වෙනවානේ මම ඇසිමි. දේවෙන්දරා සංගේ ගම රට ගියාම අපට පුළුවන් මේ විදියට ජීවත් වෙන්න. ඈ අසයි. ඇයි මොකද බැරි මා මෙසේ කියන්නේ සිතෙහි හැටගත් සැකයක් හා ඒ සමගම ඇතිවන වේදනාවක්ද මැඩගෙනය. එහි තියෙන කෑම වර්ග හදන්න මන් දන්නේ නැහැ. ඉක්මනින් ඉගෙන ගන්න බැරිය. මට සාරි අඳින හැටි කියා දෙන්න ඕනේ. එහිදී කිමුණා අඳින්නම බැරිද? ටිකක් රස්නේ වැඩි. ඒ වුණත් හැන්දෑවට එහෙම යුක්තා අඳින්න පුළුවන්. මම දැන් හිටන් හේමන්ත ඇඳුම් තවත් ගන්නේ නැහැ. ග්‍රීෂ්ම ඍතුවට හරි යන ඇඳුම් පමණක් අරගෙන එකතු කර ගන්නවා. ඈ මද වේලාවක් කල්පනාකාරී ස්වභාවයකින් සිටී. නමුත් දෙවොන්දරාසන්ට මෙහෙම ඉන්න බෑනේ. එහෙ ගියාම හැමදාම රස්චාවට යන්න වේවිනේ. එතකොට මම තනියම. යාළුවෝ මාව මරාවිද? අර කතාවේ කියන හැටියට මමත් වෙන රටක කෙනෙක්නේ. මම සිනාසෙමි. මගේ රටේ මිනිස්සු ඒ තරම් නරකය කියලාද හිතන්නේ? මන් මේ කීවේ කතාවක්නේ ඇත්ත සිද්ධියක් කිය. අනිවාර්ය අවසානයක් කරා කාලය දවසින් දවස ගමන් කළේය. පුවත්පතක කත්තෝ দূරයට ළඟදී පත්ව සිටි මාගේ මිතුරෙක්ගෙන් මට ලියුමක් ලැබුණි. මාගේ ප්‍රදර්ශනය ගැන පළ වූ ලිපිය දුටු ඔහු තම පුවත්පතෙහි රස්සාවකට එනමෙන් මට ආරාධනා කළේය. සතියට වරක් පළවන සාහිත්‍ය හා කලාවන් පිළිබඳ අතිරේකයට සිතුවම් ඇඳීම මට පැවරෙන බව ඔහු කීවේය. සෑහෙන පඩියක් මට පිරිනැමිය හැකි බවද ඔහු සඳහන් කළේය. ඇයි මාව තනි කරලා යන්නේ? තාත්තත් මාව දාලා ගියා. දැන් දෙවන්දරාසන් මාව දාලා යනවා. මට ඔය පාර කිසිම කෙනෙක් නැතුව යනවා. මගේ අභ්‍යන්තරේ දැවි ගියේය. එහෙම කියන්න එපා නොරිකෝසන්. මෙහෙම ඉඳලා වැඩක් නැහැනේ මං ගියොත් අපේ අනාගතය ගැන මොකක් හරි පිළිවෙලක් කරගන්න පුළුවන්නේ ඇගේ දැස මගේ මුහුණ මත ඒ මේ අත දිව්වේය දැලකින් මාළුවෙකු අල්ලන්නට තැත් කරන්නාක්සේ ඈ තම දැසට මාගේ දැස හසු කරන්නට තැත් කළේය මා මුහුණ පසකට හර වූ විට ඈ ඒ අතින් ගෙන තමා වෙතට හරවා ගත්තේය ඇයි මෙහි රස්සාවක් හොයාගන්න බැරිද රස්සාවක් නැතිනම් මම හම්බ කරන්නම්. මම සිනාසීමි. මම රස්සාවක් නැති මිනිහෙක් නම් නොරිකෝ සංගේ නෑදෑයෝ මට මේ තරම්වත් සලකාවිද? අවසාන දවස් කිහිපය තුලදී අප දෙදෙනා හැසිරුණේ අතීතයේ සොයාගෙන ගොස් ඒ සුරකිව තබා ගන්නට කරන ලද රහස් කිවිසුමකින් මෙනි. අප ජීවිතයේ මතුපිට පාවෙමින් ඒ නොගැඹුරු සුවයෙන් තෘප්ත වන්නට පැත් කලෙමු. පතුලෙහි වූ බොරදිය නොකලතා සිටින්නට අප පරිස්සම් වීමු. එහෙත් ඇතැම් විට නොදනුවත්වම බොරදිය මතුවිය. දෙවෙන්දරාසන් යන්න ඉස්සෙල්ලා මට ඉල්ලීමක් කරන්න තියෙනවා. ඒ මොකක්දයි මා ඇසුවේ ස්වල්ප චකිතයකින් නැතුවය. අපි ඉස්සෙල්ලාම ගිය යේලයි ෂැන් තේපෙන් හලටයි කොත්සකු රංගශාලාවටයි මාව ආයෙමත් ගෙනියන්න ඕනේ. ආ ඒකද මම ඇසිමි. ලබන සෙනසුරාදා විතරයිනේ අපට තියෙන්නේ සෙනසුරාදා යමු. සෙනසුරාදා හිටන් කොකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් පටන් ගන්නවා. සැහැල්ලු සිතකින් නුතුව අප දෙදෙනා ග්‍රීෂ්ම ඍතු රැඟුම නැරඹුවෙමු. දැස ඉදිරියේහි නොකඩී මැවුණු විවිධ වේදිකා සැරසිලි වලින් මාවින්දේ තියුණු චමත්කාරයකි. ඇත්තෙන්ම ජපන් මිනිස්සු නම් හරිම හපන්. මම නොරිකෝට කීවෙමි. දෙවන්දරා සංචිත්‍රකරුවෙක් හින්දා හොඳයිනේ මෙහෙම ඒවා බලන එක ඈ පැවසුවාය. නැටුම අවසන් වී අප ආපසු යන විට නොරිකෝ නිශ්ශබ්ද වූවාය. පෙර පැවති සැහැල්ලු ගතිය ඇගෙන් තුරන් වූ වාසේ මට පෙනුනි. මට අද හම්බ වුණා මාත් එක්ක ඉස්කෝලේ ගිය යෙහෙලියක්. ඈ ඉක්මනට විවාහ වෙන්න යනවා. දැන් මාත් එක්ක එකට හිටපු අය ඔක්කොම විවාහ වෙලා. මියුකෝසන් තව මාස 6කින් මව් කෙනෙක් වෙන්න යනවාලු. නොරිකෝගේ අනාගතය පිළිබඳ වගකීම් උත්තා මම යන සිටවිල්ල තියුණු වේදනාවකුත් සමග මා තුල ජනිත විය. මම කිසිවක් නොකීවෙමි. ඇගේ සිතෙහි වූ ශෝකය මට දැනුනි. සවස අප ගෙදර පැමිණි විට හිදොජීලා කලින් කෑම කා බැහැර ගොස් සිටියහ. අපි ඇවිදින්න යමුද? මම නොරිකෝගෙන් ඇසීමි. බෑ මට කොහෙවත් යන්න හිත නෑ. ඈ පිළිතුරු දුන්නාය. අපි කෑම කන්නට වාඩි වීමු. ඈ කටත් දෙකක් කා නතර කළාය. මත්තට අපි මොකද කරන්න යන්නේ? ඈ ඇසුවාය. මන් දන්නේ නැහැ. මං ගියායින් පස්සේ ආයෙමත් හොඳට කල්පනා කරලා බලන්න. මං ඉන්නකල් අමාරුනේ තීරණය කරන්න. එහෙ ගිහිල්ලා අපට වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න පුළුවන් වේවිද? දැන් ඔහොම කීවාට මොකද? ඉස්තර නම් මොහොම නෙවේ කතා කළේ. රොස්සු විලාසයක් දක්වමින් ඈ කීවාය. මම කල්පනා කරන්නේ නොරිකෝ සංගේ වාසනාව ගැනයි. ඒකයි මං එහෙම ඇහුවේ. මං ගැන විතරක් හිතනවා නම් මට ওই තරම් අමාරු නෑ තීරණය කරන්න. ඈසිය කාමරයට ගොස් පියාගේ ඡායාරූපයේ ඉදිරියේ හඳුන් කూరు දැල්ලුවාය. මගේ යාළුවෝ ඔක්කොම කොහොම හරි තම තමන්ගේ වාසනාව හදා ගන්නවා. මට විතරයි බැරි. තාත්තා හිටියා නම් මට මෙහෙම වෙන්නේ නෑ. එන්න අපි ටිකක් එළියට යන්න. එතකොට නිවිහැනහිල්ලේ කතා කරන්න බැරියයි මම කීවෙමි. දෙවෙන්දර අසන් යන්න. අද මම තනියම ඉන්න කැමැති. තාත්තත් එක්ක. ඈතම කාමරේ දොර වසා ගත්තාය. මා ගෙයින් පිටව ගොස් ආපසු පැමිණි විටද ඈතුලෙහි ඌවාය. සුවල්ප වේලාවකින් හිදොජිලා ආවාය. කෝ නොරිකෝසන් තාම ආවේ නැද්ද? කියකෝ ඇසුවාය. ඇවිල්ලා ඉන්නවා කාමරේ ඇතුලේ මම කීවෙමි. මං කැවිලි වගයක් ගෙනාවා කන්න. එන ගමන්ගත් කැවිලි වගයක් චියකෝ මේසේ මත තැබුවාය. නොරිකෝ දොර හැර එළියට ආවාය. මගේ හිස කියනවා. අද උදේ ඉඳන් හරියට වැඩ ඈ කීවාය. චියකෝ ඈදස පරීක්ෂාකාරීව දෙතුන් වරක් බැලුවාය. ඊළඟ දා නොරිකෝ කාර්යාලයට ගිය පසු චියකෝ මගෙන් ඈගෙන ප්‍රශ්න කළාය. මොකද නොරිකෝ සන් කියන්නේ තාම තීරණයකට පැමිණිලා නැහැ. හිත දෙගඩියාවෙන් මම කීවෙමි. නොරිකෝ සංගේ හිත බොහොම ගැටලුයි. කිසි කෙනෙක්ට තේරුම් ගන්න අමාරුයි. දෙවන්දරසන් හරිම දුකක් විඳින්නේ. ඈ කීවාය. නොරිකෝ මුළුමනින්ම දෝෂයට භාජනය වීම වැරදි බව මම දනිමි. මම ස්ථිර අදිෂ්ඨානයක් දැක්වූයේ නම් ඈටද තම සිත සාදා ගැනීමට එයින් පහසුවක් වනු නිසකය. එහෙත් මම ඒ බව චියකෝට නොඇඟුවෙමි. නොරිකෝ සන්ටත් බොහොම අමාරු ප්‍රශ්නයකට මේ මූණ පාන්න සිදු වෙලා තියෙන්නේ මම කීවෙමි. මා පිටත්ව යන දාට පළමුදා අපි දෙදෙනා අවසන් වරට අසකුසාවලට යන්නට සිතාගත්තෙමු. කියකෝ සන්ට කියන්න අන්තිම දවස හින්දා අපි පිටතදී කෑම කනවයි කියලා. කාර්යාලයට යාමට පෙර නොරිකෝ මට කීවාය. ග්‍රීෂ්ම ඍතුවේදී අසකුසාව වෙන ඍතුවලදීටත් වඩා විවිධ වර්ණයෙන් පිරී ඇත. පිරිමිද ගැහණුද යුක්තා ඇඳගෙන ලී සෙරෙප්පු දමාගෙන කඩ වීදිවල ඇවිදිති. උඩු වියන් වලින් එල්ලෙන පහන් කූඩු වෙනදාටත් වඩා විශාලසේ පෙනේ. අප දෙදෙනා නිශ්ශබ්දව කන්නොන් දේවාලයට යන වීදිය දිගේ ගමන් කළෙමු. නිට්ටතින්ම අපේ දෙපා ඇදුනේ ඒ දෙසටය. අපි කන්නොන් දෙවියන්ට ඈඳිලි බැඳ වැන්දෙමු. කන්නොන් දෙවියෝ මිනිසුන්ට අනුකම්පා කරනවා. කන්නොන් දෙවියෝ අපට මගක් කියාවි. නොරිකෝ කීවාය. දෙවියන් වැඳීමෙන් පසු වෑයෙන් 10 කාසියක් පසකින් වාඩි වී සිටි පූජකයාට දී ඔහුගෙන් අනාලකි මුද්‍රණය කර තිබෙන කඩදාසියක් ඉල්ලුවාය. පූජකයා තමා ඉදිරියේ තිබුණු පෙට්ටියක් සොලවා එයින් පටියක් ඇද එහි වූ ඉලක්කම බලා වෙනම රාක්කයක් ඇද එයින් කඩදාසි වැටියක්ගෙන නොරිකොට දුන්නේය. ඈ ඒ දිගහැර බැලුවේය. ඕක කියවන්න මටත් ඇහෙන්න මම කීවෙමි. දෙවන්දරාසන්ට තේරෙන එකක් නෑ මේ භාෂාව. මම අදහස කියා දෙන්නම්. ඔබ හිතන දේ ඉෂ්ට වේවි. ලෙඩින් සිටින තැනැත්තා ඉක්මනින් සුව වන්නේ නැති නමුත් අවසාන වශයෙන් සුවය ලැබේවි. නැති වෙච්ච වස්තුව ලැබේවි. ඈ මා දෙස හැරී බලා නැවත විස්තර කර දුන්නාය. ඔබ පතන තැනැත්තාගේ හිත මදක් වැනි වැනි තිබෙනවා. එහෙත් ඒ වැඩිකල් නොගොස් ස්ථිර වේවි. ඔබේ පැතුම කල්ගිය නමුත් ඉෂ්ට වේවි. දැන් සිටින ගෙයින් වෙන ගෙයකට යාම හොඳයි. හිතාගෙන සිටින ගමන ගියාට කමක් නෑ. සැබෑද හිත වැනි වැනි තියනවා කියන්නේ ඈ ඇසුආය. පොද්දල් වූ තුවාලයක් මෙන් මාගේ සිත නැවත කකියන්නට විය. අන්තිම දවසේ උවද එබඳු වේදනාවකින් තොරව සිටින්නට මා වෑයම් කළේය. එහෙම වුණත් හිතායමත් ස්ථීර වෙනවයි කියලානේ තියෙන්නේ විහිළුවක ව්‍යාජයෙන් මම කීවෙමි. අප පළමු වතාවේ අසකුසාවේ දී ගිය සුසීහලට අවසාන වරටද ගියමු. දෙවොන්දරා සංගේ ගම රට මාධ්‍යාම අපි කොහොමද සුසීකන්නේ ඈ ඇසුවාය. ඇයි අපට ගෙදර හදාගත හැකිනේ මම පිළිතුරු දුනෙමි. ඉංග්‍රීසි දන්නවා නම් ඒ රටේ භාෂාව නොදැනගන්තත් ඉන්න පුළුවන්. ඉංග්‍රීසි දැනගෙන හිටියොත් මුලදී පුළුවන් පරිමහ ගන්න. ඒ වුණත් පස්සේ රටේ භාෂාවත් ඉගෙන ගන්න වේවි. මට කවදාවත් පුළුවන් වෙන එකක් නෑ ওই භාෂාවල් ඉගෙන ගන්න. එහෙ ඉන්නකොට ඉබේම පුරුදු වේවි. මම එන සුමානේ හිටන් යනවා රෑ ඉස්කෝලේකට ඉංග්‍රීසි ඉගෙන ගන්න. කොහෙද රෑ ඉස්කෝලේ? ට්‍රෙප්පෝන් ගීන් වල තියෙනවා. මම විස්තරයක් අහගත්තා යාළුවෙක්ගෙන්. මාමෙන් ඈද සිහින ලෝකයක්ම මවාගෙන එහි වෙසෙන්නට තැත් කරන්නේදයි මම කල්පනා කළෙමි. මුලදී උදව් ඕනේ. කඩේකට ගිහිල්ලා බඩු ගන්න එහෙම පුරුදු වුණායින් පස්සේ මං කරදර කරන්නේ නෑ. දෙවොන්දරාසන්ට ජපන් භාෂාව ওই තරම් හොඳට පුළුවන් නම් ඇයි මට ඒ රටේ භාෂා බැරි වෙන්නේ හේතුව. භාෂා දෙක සමාන වෙන්න ඕනේ. මං හිතුවා එහිදී දෙවෙන්දරාසන් වැඩට ගියාම මට පාළු හින්දා මොනවා හරි ඉගෙන ගන්න. තූර්ය භාණ්ඩයක් හරි නැත්තම් ඒ රටේ තියෙන කලාවක් අප කාබී අවසන් වූ පසු මම දොරගාව කවුන්ටරයට ගොස් සල්ලි ගෙවන වේලාවේ ඇගේ කම්මල දිගේ කඳුළු බිඳුවක් ඌරා බසිනු මම දුටුවෙමි. මා ඈගේ මුහුණ දෙසට හැරී බැලූ විගස ඈ තම ලේසුවගෙන ඒ පිස දැම්මාය. මා ආපසු පැමිණ හයහත් මසක් තරම් ගතවන්නට ඇත. මා සිතුවාටත් වඩා අලුත් රස්සාවෙන් මට විවේකයේ ලැබුණි. මම අත්තිඩියේ ගෙයක් කුලියටගෙන දැන් එහි වාසය කරමි. මා වැඩට යන්නේ දවල් 12න් පසුවය. ඇතම් දවසක මා යන්නේම නැත. උදේ වරුවේහි මම සිතුවම් අඳිමින් පසු කරමි. මා දැන් සිතුවම් අඳින්නේ උකියෝ ඒ ශෛලියෙන් නොව පෙරසේ නිදහස්වය. පුවත්පත් කතුවරයා වූ මාගේ මිතුරාගේ පෙරත්තේ නිසා මම ප්‍රදර්ශනයක්ද පැවැත්වීමි. එය බලන්නට බොහෝ සෙනඟ පැමිණියහ. මෙය මෙසේ සිදු වූයේ මා වැඩ කළ පුවත්පතෙන් මට බොහෝ ප්‍රචාරයක් ලැබූ නිසායයි මම සිතමි. අනිත් පුවත්පත්වල පළ වූ විවේචනද වෙනදාට වඩා ප්‍රශංසාත්මක විය. මගේ සිතුවම් කෙරෙහි පෙර නොවූ විරූප පැහැදීමක් රසිකයන් තුළ ඇති වී තිබෙන බව පෙනේ. මේ පැහැදීම මගේ කලාව දියුණුව බවට ලකුණක් දැයි මම නොදනිමි. මගේම මාධ්‍යයක් මට සොයා ගන්නට හැකි වීද? එහෙත් මේ කිසිවකින් මාගේ සිතට තියුණු හැඟීමක් නොපිවිසේ. මේ සියල්ල කුමටදයි මට සිතේ. මම ප්‍රීති ප්‍රමෝදයක් කිසිවිටක ස්පර්ශ නොකරමි. එබඳු ආස්වාදයක් විඳීමේ ශක්තිය මා කෙරෙන් මුළුමනින්ම තුරන් වී ගොස්ද. මේ සමාජයෙන් මට පිළිගැනීම වඩ වඩා ලැබෙත්ම මම ඊට අයිති නැතයි මට තව තව සිතේ. කෙනෙකු උප්පත්තියෙන්ම කිසියම් සමාජයකට අයිතියයි කෙසේ කිව හැකිද? මෙහි මා එරෙන ප්‍රමාණයෙන්ම මම නොරිකෝගෙන් දුරු නොවෙමිද නොරිකෝගෙන් ආරංචියක් නොලබ සතියක් ගත වුහොත් මට මහත් කාංශයක් දැනේ මට සිතුවමක් ඇඳීමට හෝ වෙන කිසිවක් කිරීමට සිතක් පහළ නොවේ එවිට මම ඈට ලියුම් කීපයක් ලියමි. ඈට නොපමාව මෙහි ඒමට සැරසෙන මෙන් මම ඉල්ලමි. ඈ මෙහි පැමිණි විට අප වාසය කරන පිළිවෙල ගැන මම කල්පනා කරමි. මම මිතුරන් වෙත ගොස් ඔවුන්ගේ දැනුමුතුකම් මසමි. ඇයට මෙහිවිත් කෙසේ ජීවත් විය හැකිදයි සමහරු අසති. ඇතැම්හු මට අනුබල දෙති. එහෙත් කිසිවෙක් මා විසින් කළ යුත්තේ කුමක්දයි ස්ථීර වශයෙන් නොපවසයි. ඔව්හු දෙපැත්තම පෙන්වා දෙනු මිස කිසිම තීරණයකට වගකීමක් බාර නොගනිති. මා බොහෝ විට ආපසු එන්නේ ඔවුන් කෙරෙහි කලකිරිලාය. නොරිකෝ මෙහි ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මා නොයෙකුත් කටයුතු ආරම්භන නමුත් ඒ කිසිවක් නිට්ටාවට නොකරමි. මැඩගත නොහැකි වූ කිසියම් බාධාවක් මා ඉදිරියේ පැන නගී. මා අවට වූ ජීවිතය වෙනස් කළ නොහැකි සත්‍යක්ෂේ මට දැනේ. මා එයින් ගැලවී යන්නට තත් කරන්නේ කොයිබටද? ඒ සත්‍ය පිළිගැනීම වඩා නුවණට හුරු නොවේද? එහෙත් මා අවට වූ මේ ජීවිතයේ එකම සත්‍ය ලෙස මා පිළිගත යුත්තේ කවර හේින්ද? මට මේ වෙනස් කොට වෙනම පරිසරයක් සාදා ගැනීමේ ශක්තිය තිබේ. එබන්දක් විය නොහැකිදයි මට සිතෙන්නේ මෙහි පෙනෙන ස්ථීරභාවය නිසාය. මේ වටපිටාවද ඉබේම ඇති වූවක්සේ මට පෙනෙන නමුත් ඒද මා විසින් සාදා ගන්නා ලද්දකි. මා ඊට පුරුදු වී සිටිමි. ඒ වෙනස් විය නොහැක්කක්සේ මට පෙනෙන්නේ අමුතු දෙයක නුහුරු බව නිසා වන්නට පුළුවන්. එහෙත් මේ බාහිර බලවේගයක් විසින් හදිස්සියේ වෙනස් කරනු ලැබුවොත් මම අමුතු වටපිටාවට අනුව කෙසේ හෝ හැඩ නොගැසෙන්නේද? එසේ වුවහොත් මීට වඩා මැනවි. ඉරණම විසින් වෙනසක් ඇති කළහොත් මම ඊට නැවෙමි. දුර නොදකින මිනිසයා එතරම් වගකීමක් කෙසේ කරට ගන්නද? මගේ වටපිටාව මා විසින් තනියම සාදා ගන්නා ලද්දක් නොවේ. මට ඉරණමද සහකාර විය. ඉරණම මට මේවරත් සහකාර වේද? මම හඳහන බලවා ගතිමි. මා නක්ෂාස්ත්‍රයේ විශ්වාස නොකරන හේයින් මට හඳහනක් නොතිබේ. දෙමෝපියන්ගෙන් මා උපන් වේලාව අසහාය සාදා ගන්නට කටයුතු කළමි. උපන් වේලාව ඇසූ විට මාගේ දෙමෝපියෝ පුදුම වූහ. මා එබඳු දෙයට සිනාසෙනෙහිින් කුමක් සිදුවන්නේදයි ඔවුන්ට තේරුම් ගත නොහැකි විය. නක්ෂත්‍රකාරයා පළමුවෙන්ම කීවේ අවුරුදු තුනක කාලයේ සිට මාගේ සිත මහත් දුකින් පෙළෙන බවය. එය ඇසීම මට සැනසුමක් විය. එහෙත් මගේ සිතෙහි කවරදාටත් කිසියම් පීඩාවක් නොතිබුණේදයි මම කල්පනා කළෙමි. කවර පීඩාවක් වුවද මෙතරම් තියුණු නොවූ බව නම් මට මතකය. මගේ ග්‍රහයන් පිහිටා තිබෙන සැටියට මට විවාහ වන්නට සිදුවන බව ඔවුහු කීවේය. මේ කියමනගෙන මම පුදුම වීමි. මා විවාහ වී නැති බව ඔවුන් දන්නේ කෙසේද? මා දැන් සුවල්පයක් ප්‍රසිද්ධ හිමින් ඔහු මාගෙන අසා ඇද්ද? එහෙත් ඔහු වටපිට කරුණු දන්නා උගතෙක් නොවිය. ඔහු දෙහිවල වෙසෙන සුළු නස්තාත්‍රකාරුවෙක් විය. ඔහු රස්සා වශයෙන් කළේ වෙදකමය. මා ඔහු ගාවට එක්ක ගියේ ඔහු ගැන මහත් විශ්වාසයකින් සිටි මාගේ මිතුරෙක්ය. තමා ගැන නස්තාත්‍රකරුවා කී බොහෝ දේ හරි ගිය බව මිතුරා කීවේය. මේ විෂය ගැන මාගේ අවිශ්වාසයේද මාගේ මිතුරා දැන සිටියේය. ඔහු මා ඒ නෂ්ටාස්ත්‍ර කරුවා වෙතට ගෙන ගියේ නක්ෂත්‍රය ගැන මගේ අවිශ්වාසය අතක් දුරට පහ කිරීමට යයි මට හැඟුණි. ඔන්න හැබෑද කියලා බලාගන්න. මම කිව්වේ නෑ මුකුත් ඔයාගෙන. ඔහු කීවේය. මම විවාහය ගැන විස්තර ඇසීමි. එය තව තෙමසක් ගතවන්නට පෙර සිදුවිය යුතුයයි නක්ෂත්‍ර කරුවා කීවේය. එහෙත් ඒ විවාහය සාර්ථක නොවන බවද ඔහු පැවසුවේය. මට දරු සම්පත් ඇතිවිය නොහැකි බව ග්‍රහයන්ගේ පිහිටීමෙන් ඔහු ඔප්පු කළේය. මා බලාපොරොත්තු වූ විදිහේ විස්තරයක් ඔහුට කිව නොහැකි විය. මට ඉක්මනින් විදේශයට යන්නට සිදුවන බව ඔහු කීවේය. එහෙම යන්නේ කොහොඳද? මම ඇසීමි. හොඳ නේනම් මහත්යාට මේ රටට වඩා විදේශය තමයි හොඳ. මම නක්ෂත්‍රකරුවා දෙස බැලීමි. ඔහු දුප්පතෙක් විය. අනාගතය දැනගත හැකි නම් කෙනෙකුට රජ විය නොහැකිද? ඔහු මගෙන් ණය කළේ රුපියල් 5ක්ය. අනාගතය දැන ගැනීමට මේ කොතරම් ලාභදයි මට සිතුනි. නොරිකෝගෙන් මට ඉඳහිට චෝදනාත්මක ලිපියක් ලැබෙයි. ඔබේ හිත තේරුම් ගැනීම අමාරුයි. කිසිම දෙයක් පිළියෙල නොකර ඔබ අහනවා මම එන්නේ කවදාද කියා. මම කොහොමද එහෙම කරන්නේ? ඔබ මෙහි ඇවිත් පළමුවෙන්ම මා සමග විවාහ වෙන්න ඕනේ. නැත්නම් මම ඔහේ යාවිට මා සමග විවාහ වෙන බව අයියාට ලියා පොරොන්දු වෙන්න ඕන. අයියාට විස්තර කියන්නත් ඕන. ඔබ සමහර විට අහනවා මේ නරකාදියෙන් මා තවත් නරකාදියකට හෙලන්නේ කොහොමද කියලා. නමුත් ඒ වගේ ප්‍රශ්න කලින් තීන්දු කරගත්තා නම් වඩා හොඳ නොවේද? එහෙත් නොබෝ දවසකින් තවත් ලියුමක් එයි. මම කලබල වෙලා එදා ඔබට සැරපරුස ලියුමක් ලිව්වා. ඊට සමාවෙන්න. ඇත්ත වශයෙන් මගේ හිතත් දෙගිඩියාවෙන් ක්‍රියා කරනවා. ඔබ මෙන් මමද අනාගතය සකස් කර ගැනීමට දක්ෂ ඔබට මෙහි ඇවිත් මා සමග ජීවත් වෙන්න බැරිද? ඉතාමත් හොඳ විදිය ඒකය කියා අක්කත් කියනවා. මම කවදා නමුත් අම්මයි තාත්තයි වාසය කරන නකජිමා සොහනට ඇතුල් වෙන්න කැමතියි. මාමෙන් ඈද සිතින් මවාගත් අනාගතයක වෙසේ. එදා පත්තරේ බෝනික්කෝ සෑදීමේ ගැන්වීම සඳහා ඔබේ රටට ගොහින් ආපසු පැමිණි තරුණියන් දෙදෙනෙකුගේ පින්තූරය පළවී තිබුණා. ඒ අය කොයිතරම් වාසනාවන්තද. ඔබට ඒ දෙදෙනා හම්බුනේ නැද්ද? මම ඒගොල්ලන්ගේ කන්තරුවට ටෙලිෆෝන් කළා. එවලේ ඒගොල්ලෝ හිටියේ නෑ. මම ඒගොල්ලෝ හම්බ වෙන්න කැමතියි. හම්බ වෙලා ඔබේ රට ගැන ඉස්තර දැනගන්න ආසයි. ඇතැම් දවසක යාළු මිත්‍රයන් සඳහා මම ගෙදරදී කෑම පිළියෙල කරමි. මගේ මිතුරන්ගේ භාර්යාවෝද වුන් හඳුනන වෙනත් ස්ත්‍රීන්ද පැමිණෙති. ජපානයෙන් ගෙන ආ කඩදාසි පහන් කූඩුව මම සාලේ දැල්වමි. කඩදාසියෙන් පෙරී මෘදු මොලොක් බවට පෙරලෙන පහන් එළිය ආත්පසම විහිදෙත්ම මා ඕකුසාවදී මුලින් විසූ කාමරය මාගේ මනස ඉදිරියේ නැගී අවට සෙවණැලි අතරින් නොරිකෝ මතුවී එනු මට පෙනේ. ඇය මගේ යහළුවන්ට ආචාර කරමින් ඔවුන්ට කෑම බීම පිරිනමයි. ඇය දෙස බලා සිටින මම එක මොහොතකට උවද නැවත ප්‍රීති ප්‍රමෝදය ස්පර්ශ කරමි. ඈ ඔබ මොබ ඇවිද විගසින් සෙවණැලි අතර අතුරුදහන් වෙයි. මම අවට බලමි. මෙහි තතනි පැදුරු නැත. අප සියලු දෙනාම වාඩි වී සිටින්නේ පුටුවලය. තමා බිම වාඩි වීම ප්‍රිය කරන බවද පුටුවලට අකමැති බවද නොරිකෝ වරක් කියෝ බව මට සිහිවේ. මදු තොල් ගැසීමට දිදාල වැනි කුඩාවිත් මෙහි නැත. අප බොන්නේ ලොකු වීදුරුවල එක උගරටය. මෙහිදී නොරිකෝගේ ආචාර ශීලය සෝබන වීමට ඉඩ ඇත. ඒ හාස්‍ය ජනකද වන්නට පුළුවන්. මා නොකා නොබී සිතුවිලි දහමෙහි පැටලී සිටින බව දකින එක් ස්ත්‍රියක් නීවිතක්ගෙන මට පිරිනමයි. ඈ කජු අහුරක්ගෙන මාගේ අල්ලෙහි තබයි. මම සහජයෙන් මේ අයට අයිති නොවෙම්ද? තම ඈඟිලිකම් මොවුන් දක්වන්නේ Tamanට ඇබ්බැහි වූ ආචාර විදියකින්ය. ඕහු මාව පිළිගනිති. මාද ඔවුන් පිළිගත යුතුය. මා අවට වූ සත්‍ය මා වැළඳගතහොත් මීට වඩා තිරසනසුමක් මට විඳිය නොහැකිද?